හොඳයි එහෙනම් අද අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු අදට අවශ්‍ය ගැටලු. අරුණ මනතුංග මහත්මයා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ පීතිය සම්බන්ධව. දැන් මහානායක ස්වාමින් වහන්සේගේ පොතේදී අර වායුව ඇවිල්ලා උඩ පයින් ගතිය එහෙම කිව්වට දැන් අපි ප්‍රීතිය ගැන කතා කරනකොට ඇතැම් අවස්ථාවල ප්‍රීති සම්බොජ්ජංගය ගැන කියනවා ඒ වගේම සාමිස සතුට නැත්නම් සාමිස ප්‍රීතිය සහ निराමිස ප්‍රීතිය කියලාත් භාවිතා කරනවා එතකොට දැන් විශේෂයෙන්ම සාමිස ප්‍රීතියේදී සාමිස සතුටේදී ඒ වගේ දේවල් හරි නමුත් මේ දැන් निराமிස සතුටේදී එහෙම ඇඟ චලනය වීමක්වත් මොකක්වත් වෙන්නේ නැහැ නේද ස්වාමින්වහන්සේ විශේෂයෙන්ම දැන් ගැඹුරු භාවනාවකින් පස්සේ ධානා තත්වලට වගේ ගියාට පස්සේ එතනද ඇති වෙනවා පරණ ප්‍රීතිය කියන එක. නමුත් ඒකෙදි යාගේ මුහුණේ බොහොම සංසුන්කමක් පවා තියෙන්න පුළුවන්. ඒ මාර්ග දෙක වෙනයි නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම. දැන් අර කාමච්ඡන්දයත් එක්කලා මුසු වෙලා මේ ප්‍රීතිය ඇති වෙනකොට තමයි ඒ පුද්ගලයා සාමිස ප්‍රීතිය භුක්ති විඳින්න. එතකොට ඒ අවස්ථාවල තමයි අර නටන්න, දඟලන්න, උඩ පනින්න, ඒබඳු තත්වයටපත් වෙන්නේ. මොකද සාමාන්‍ය ලෝකයා බහුලව භුක්ති විඳින්නේ මේ ප්‍රීතිය සාමිස වශයෙන්. ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රියමනාප අරමුණු සම්බන්ධ. එතකොට එතෙන්දී තමයි අර විදිහට අර උද්වේගකර තත්වයන් ගොඩනැගෙන්නේ. නමුත් අර निराமிස වශයෙන් ඇති වෙනකොට ඒ निराமிස ප්‍රීතිය තුලිනොත් යමක් ඇති කරනවා. දැන් අර අපි කතාවක් සිහිපත් කළේ අර දරු මේ ගැමිණි මාතාවක් මේ රුවන්වැලිසෑය වන්දනාවට ආකාශයෙන් ගිය සිද්ධිය. එතකොට ඒ වගේම දහම් පොතපතේ සඳහන් වෙන්නේ එතනත් අර උඩට ඔසවන ගතියක් ඇති වෙනවා. හැබැයි ඒක අර විදිහට අර කම්පණය කරන, චලනය කරන, දඟලන ගතියක් නෙමෙයි. අර ගති ලක්ෂණ ඉතා සූක්ෂම විදිහට එතන ඇති වෙන්නේ. එතකොට අනිකුත් දැන් ඔබතුමා කිව්වා වගේ අර පරණ ප්‍රීතිය කියන්නේ ශරීරේ පුරා පැතිරෙන ප්‍රීතිය. ඒ වගේ අවස්ථා ඉතාම සෞම්‍ය විදිහට තමයි එතනත්තාගේ මනස ක්‍රියාත්මක වෙන්නේ. निराமிස වශයෙන් ඇති වෙනවා. ඉතින් දැන් අපට ධානවලදී පැහැදිලි වෙනවා විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ චෛතසික ධර්මයන්ගෙන් ප්‍රථම ධානයේදී ඒ ධානාංග පහම තියෙනවා ද්විතීය ධානයට යනකොට විතක්ක ਵਿਚාර දෙක අතහැරලා ප්‍රීති සුඛ ඊට පස්සේ තෘතීය ධානයට යනකොට ප්‍රීතියත් එතනදී අතහැරෙනවා එතකොට ප්‍රීතිය අතහැරෙන්නේ ඇයි ඒ ප්‍රීතිය එතකොට රළු වැඩි ඊට පස්සේ තවත් ගැඹුරට යනකොට එතනනොත් එහාට ගිහිල්ලා සුඛ සහගත ඊට පස්සේ එතනින් එහාට ඒ සුඛය කියන එකත් රළු වැඩි ඒකෙනොත් එහාට ගිහිල්ලා උපේක්ඛා සහගත සමාධි තත්වයටපත් වෙනවා. ඒ වගේ අර වඩා ගැඹුරට ගැඹුරට යනකොට ඒ තත්වයන් වඩා සියුම් වෙනවා. එතකොට निराமிස ප්‍රීතිය කියන එක ඇති වෙනවා. ඒ निराமிස ප්‍රීතිය ඇති වෙනකොට සාමිස ප්‍රීතිය තරම් රළු තත්වයක් නැහැ. ඊට පස්සේ निराமிස ප්‍රීතිය තුලත් ඇති වෙන ප්‍රීති ගුණය තවත් ගැඹුරට යනකොට ඒක ප්‍රීතියනොත් තොර වෙලා උපේක්ඛා සහගත තත්වයකට යන්නට පුළුවන්.